තෙරුවන් සරණයි. අද අපි කතා කරන්න තීරණය කළා මේ ડિප්‍රෙෂන් සම්බන්ධයෙන්. මොකද ඒ ගැන ගොඩක් අය තොරතුරු හොයනවා. විශේෂයෙන් කෙනෙක් ප්‍රශ්නයක් යොමු කරලා තිබුණා ડિප්‍රෙෂන් හැදිලා තියෙන කෙනෙකුට අපි කොහොමද කතා කරන්න ඕන කියලා. ඉතින් ඒකත් එක්කම ඔබේ කවුරු හරි කෙනෙකුට ડિප්‍රෙෂන් හැදිලා තියෙනවා නම් ඔබේ පාර්ට්නර්ට යාළුවෙකුට හිතවතෙකුට කාට හරි ඒ කෙනා එක්ක කොහොමද ගනුදෙනු කරන්න ඕනේ කටයුතු කරන්න ඕනේ ඔබ ඔබ කොහොමද කටයුතු කරන්න ඕනි කියලා තමයි අපි මේ කිදී අද කතා කරන්නේ. විශේෂයෙන් ඔබ මෙතනදී මතක තියාගන්න ඕනි ප්‍රධාන කාරණය තමයි මේ ලෝකේ කිසිම මිනිසෙක් පර්ෆෙක්ට් නෑ කියන එක මතක තියාගන්න. ඒ නිසා ડિප්‍රෙෂන් හැදුණු කෙනෙක් ළඟ ඕනෑතරම් අඩුපාඩුකම් තියනවා වෙන්න පුළුවන්. ඒ අඩුපාඩුකම් ගණන් නොගෙන ඉන තැනට ඔබේ මනස සැකසීලා තියෙන්න ඕනි. මොකද මේ මානසික අවපීඩනයක් එක්ක, ડિප්‍රෙෂන් වැනි තත්ත්වයක් එක්ක සටන් කරන එක සමහර වෙලාවට එච්චරටම හොඳ නොවෙන්න පුළුවන්. ඒක ෂණිකවම භයානක පැත්තකට හැරෙන්න පුළුවන්, වෙහෙසකර වෙන්න පුළුවන්. ඒ නිසා මේක ඔළුවේ තියාගෙන තමයි ඔබ ගනුදෙනු කරන්න ඕනි. ඉතින් අපි අද කාරණා 12ක් විතර ඔබට ඉදිරිපත් කරනවා කොහොමද ඩිප්‍රෂන් හැදිච්චි කෙනෙක් එක්ක ඔබ ගණුදෙනු කරන්න ඕනි විදිය. පොයින්ස් දොළහක් විතර අපි ඔබට ඉදිරිපත් කරනවා. පළවෙනි එක තමයි ඔබ මතක තියාගන්න ඕනි ඩිප්‍රෂන් හැදිච්චි කෙනෙකුට අවුල් ගිහිල්ලා ඉන්න හේතුවක් ඕනිම නැහැ. හේතුවක් නැතුව ඒගොල්ලෝ අවුල් යනවා. සමහර වෙලාවල් ඇති ඒගොල්ලෝ ඔබට කියනවා ඇති මගේ හිතේ මොකක්දෝ දුකක් තියෙනවා, බරගතියක් තියෙනවා. හැබැයි මට හේතුවක් හොයාගන්න බෑ කියලා එයාලා කියනවා ඔබ අහලා ඇති. එහෙම තියෙනවා නම් ඒ ડિප්‍රෙෂන්. හේතුවක් නැතුවම හිත දුකින් ඉන්නේ. පීඩාවක ඉන්නේ. ඉතින් මේ කියන මානසිකත්වය හරියට ඔබ නිකන් මීදුමක් අස්සේ හිර වෙලා ඉන්නා වගේ සමහර විට පැය ගාණක් මේක තියන්න පුළුවන්, සමහරට දවස් ගාණක් වුණත් මේක තියෙන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවට ඔබ ඇහුවොත් ඔයාට මොකක්ද තියෙන ප්‍රශ්නේ ඇයි ඔහොම දුකින් ඉන්නේ කියලා එයාලම කියන්න ඉඩකඩ තියෙනවා මට හේතුවක් තේරෙන්නේ හැබැයි මගේ හිතේ ලොකු වෙහෙසක් බරක් දුකක් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් මේ වෙලාවට ඇත්තටම ඔබෙන් එයාලට ලැබෙන්න ඕනි ආදරය සෙනෙහස. ඒ කියන්නේ ළඟින් ඉන්නවා කියන එක යාලට දැනෙන්න ඕනේ. සමහර ඔබ කපල් එකක් නම් සමහර විට හග් කරන එකක්, සිප වැළඳ ගැනීමක්, ආදරණීය ස්පර්ශයක්, හිස පිරිමදින එකක්, ළඟින් තියාගෙන ඉන්න එකක්, ඒ වගේ දෙයක් තමයි යාලට මේ වෙලාවේ ඕනි. යාළුවෙක් නම් ඒත් එහෙමයි ළඟින් ඉන්න එකක්. කවුරු වුණත් ළඟින් ඉන්නවා කියලා දැනෙන්න ඕනේ මේ වෙලාවට. මොකද මේ රීසන් එකක් හොයාගන්න බැරි දුකකින් එයාලා ඉන්නේ. ඒක හාරා උස්සලා හොයන්න යන්නත් එපා. එයාලට පොඩ්ඩක් ආදරණීය වෙන්න මේ වෙලාවට. මේක තමයි පළවෙනි පොයින්ට් එක. දෙවැනි එක තමයි ඔබ තේරුම් ගන්න ඕනි එයාලා නිතරම ups and downs වලට යනවා emotionally emotion පැත්තෙන් එයාලා නිතරම අහසේ වෙලාවකට ඉන්නේ වෙලාවකට පොළවේ ඉන්නේ. එහෙම අධිකෙන් අධික විදිහට නැවත නැවත එයාලා වෙනස් වෙන්න පුළුවන්. මෙන්න මේ වෙලාවට ඔබේ mood එක වෙනස් කරගන්නත් ඔබ බලාගෙන ඉන්න ඕනි. ඔබ ඒක දැනගෙන ඉන්න ඕනි. එයාලා දවල් කාලට හැමදාම එකම විදිහට ඇසිරෙන් ඇතිවෙන්න පුළුවන් සමහර දවසට දවල්ට නිදියනවා සමහර නිදියන්න සමහරලාට රෑට නිදියනවා සමහර නිදියන්න ඒ නිසා අපිට හරියට තීරණයක් ගන්න බෑ එයාලා දවල්ට නම් මෙහෙමයි රෑට නම් මෙහෙමයි කියන්න බෑ එක එක වෙලාවට වෙනස් වෙනවා හරියට රෝල කෝස්ට එකක් වගේ ඉමෝෂන්ස් වල රෝල කෝස්ට් එකක් වගේ වරින් වර එයාලා වෙනස් වෙනවා. ඉතින් ඔබට කරන්න තියෙන්නේ මේක තේරුම් ගන්න එක විතරයි. සමහර විට ඔබට විනෝදයක් තියෙන ඔබට විඳින්න පුළුවන් දේ එයාට විඳින්න බැරි වෙන්න පුළුවන් මේ වෙලාවේ. සමහරවිට ඔබ හිතනවා වෙන්න පුළුවන් මාත් එක්ක මෙයා පොඩ්ඩක් ඇවිදින්න ගියොත් මෙයාට හොඳ වෙයි කියලා. ඔබට ඒක හොඳ වුණාට එයාට ඒක හොඳ වෙන්නේ නැහැ මේ වෙලාවේ. හැබැයි සමහර වෙලාවකට ඒක එයාට හොඳ වෙන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ ඉමෝෂන්ස් වල මේ අප්ස් ඇන්ඩ් ඩවුන් එක ඔබ තේරුම් අරන් ඉන්න ඕනි. ඒක තේරුම් ගත්තොත් විතරයි ඔබට එයත් එක්ක මානුෂීයව ගනුදෙනු කරන්න පුළුවන් වෙන්නේ. ඒක තමයි දෙවෙනි කාරණය. තුන්වෙනි එක තමයි ඔයගොල්ලෝ පාර්ට්නර්ස්ලා වෙන්න පුළුවන් යාළුවෝ කවුරු වෙන්න පුළුවන් ඔබේ මේ ડિප්‍රෙෂන් වලට ලක් වෙලා ඉන්න කෙනා කවුරුණත් ඔයගොල්ලෝ එකට වැඩ කරන්න යෙදෙනවා වෙන්න පුළුවන් මොනවාරි එකම වැඩක ඔයගොල්ලෝ යෙදිලා ඉන්නවා වෙන්න පුළුවන්. එතකොට එයාලගෙන් විශාල එනර්ජි එකක් ඒ වැඩේ වෙනුවෙන් බලාපොරොත්තු වෙන්න එපා. ඔබ හොඳට එනර්ජි ඇතිව හොඳට ශක්තිමත්ව කාර්යශූරව මේ වැඩේ කළාට එයාට ඒක කරන්න බැරි වෙන්න පුළුවන්. මොකද ડિપ્રેෂන් කියන්නේ වචනාර්ථයෙන්ම මිනිසු කායිකව සහ මානසිකව වෙහෙසටපත් කරන තත්ත්වයක්. එයාලට ලොකු තෙහෙට්ටුවක් දැනෙනවා. ඇඟේ පණ නැති ගතියක් දැනෙනවා. මේවා පොදු රෝග ලක්ෂණ ડિප්‍රෙෂන් වල. ඒ නිසා එයාලගෙන් ඒ ඔබත් ඔබ එක හරි හරියට වැඩ කරන එකක් බලාපොරොත්තු වෙන්න එපා. අපි හිතමු ඔයගොල්ලන්ට හිතනවා වෙන්න පුළුවන් එයාලව එළියට එක්කන් යන්න. හැබැයි අපි එලියට යමුද කියලා අඩ ගැහුවොත් එයාට එලියට එන්න අකමැත්තක් ඇතිවෙන්න පුළුවන් එහෙම වුණොත් ඒකටවත් බල කරන්න එපා ඔබට එලියට යනක හොඳ සෞඛ්‍ය සම්පන්න වුණාට එයාට එහෙම නෑ එයාට පණ නැති ගතියක් එපා වෙච්චි ගතියක් තියෙනවා වෙන්න පුළුවන් ඒ නිසා ඒකටවත් බල කරන්න එපා ඔයාලට වගේ පණ ඇතුව මම වගේ වැඩ කරන්න බැරි ඇයි එහෙම අහන්න යන්න එපා මොකද ඒක ස්වභාවිකයි යාළගේ ඉතින් ඒ නිසා මේ தത്വෙදී යාලත් එක්ක විවෘත මනසින් කටයුතු කරන්න ඔබ දැනගන්න ඕනේ. ඉතින් එළියට යන්න. එළියට ගිහින් පොඩි විනෝදයක් ගන්න යන්න එයා බෑ කිව්වත් ඔබට පුළුවන් ඒ සතුට එයාට gederදි දෙන්න. සමහර විට එයාත් එක්ක ටිකක් ළඟින් ඉඳගෙන රැයට නිදහසේ මූවී එකක් බලන්න පුළුවන්. ඒක අර එළියට බලෙන් අරගෙන යනවට වැඩිය එයාගේ මනසට ලොකු විනෝදයක් ගෙනහලා දෙන්න පුළුවන්. සැනසීමක් ගෙනහලා දෙන්න පුළුවන්. ඒ වගේ ඔබ චුට්ටක් මෙන්න මේක තේරුම් ගන්න ඕනේ. එයාලගේ එනර්ජීස් ඔබ හා සමසම මට්ටමේ නෑ කියන එක. මේක තමයි තුන්වෙනි කාරණය. හතරවෙනි එක තමයි එයාට හාස්‍ය උත්පාදනයට පොඩි සපෝට් එකක් දෙන්න. ඒ කියන්නේ hina වෙලා ඉන්න, විහිළුවෙන් ඉන්න ඕනම කෙනෙක් මේ ලෝකේ හොඳට hina වෙලා කඳුළු පයින් නිකන් hina වෙලා ඉන්න කැමතියි. ඉතින් ඒකට ඔබට ලේසියත් එක්ක කොමඩි ෂෝස් බලන්න පුළුවන් hina යන ඒවා විහිළු කතා ඒ වගේ දෙයකට එයාට පොඩි සපෝට් එකක් දෙන්න ඕනේ hina වෙලා ඉන්න විහිළුවෙන් ඉන්න ඒක ඔය ඔය දෙන්නගෙම උදව් කරන කෙනාගේ ડિප්‍රෙෂන් වලට ලක් වෙලා ඉන්න කෙනාගේ දෙන්නගෙම මනසට ඉතාම හොඳයි සෞඛ්‍ය සම්පන්නයි. ඒ නිසා හාස්‍ය උත්පාදනයට යාට පොඩි දිරිගැන්වීමක් කරන්න ඕනි. මේක තමයි හතරවෙනි කාරණය. ඊළඟ පස්වෙනි එක තමයි ඒගොල්ලන්ගේ කටින් පිටවෙන සමහර වචන පෞද්ගලිකව අරගෙන ඔබ හිත රිදව ගන්න හදන්න එපා. ඒක තමයි පස්වෙනි එක. මොකද මේ සමහර වෙලාවට ඔබ එයාලට උදව් කරන්න ගිහින් එයාලගේ හැසිරීම නිසා වචන නිසා ඔබට පොඩි ආතතියක් හිත රිදීමක් එන්න පුළුවන්. හැබැයි මෙතනදී ඔබ මතක තියාගන්න ඕනේ ඇත්තටම එයාලට අවශ්‍ය නැහැ ඔබට රිදවන්න. ඔබට නපුරු වෙන්න. එයාලගේ මානසිකත්වය මේ වෙලාවේ තියෙන්නේ මේ විදිහටයි. ඔබ ඒක තේරුම් ගන්න ඕනේ ඉස්සර වෙලාම. මොකද සමහර විට යාළගේ මනසේ තියෙන මේ පීඩාව ආතතිය යාළට පිට කරන්න තියෙන ක්‍රමය ඒක වෙන්න පුළුවන්. ඒ නිසා ඒගොල්ලන්ගේ කටින් පිට වෙන වචන ඒගොල්ලෝ කරන සමහර දේවල් ඒගොල්ලන්ගේ ප්‍රතිචාර පෞද්ගලිකව අරගෙන හිත්‍රිදවා ගැනීම කරගන්න එපා ඔබ. එතකොට ඔබ ඒ හිත්‍රිදීමෙන් ඔබේ රියැක්ෂන් එක යාට තවත් බලපානවා වෙන්න පුළුවන්. මොකද එයාලා දැනටමත් ඉන්නේ ලොකු මානසික ආතතියක. ඒ නිසා යාළගේ ප්‍රතිචාරය අර වගේ ඔබට රිදවන දෙයක් වෙන්න පුළුවන්. ඉතින් ඔබට ඒක මැනේජ් කරගන්න ඔබට දැනුම තියෙන්න ඕනේ. මේක තමයි පස්වෙනි කාරණය. හයවෙනි එක තමයි එයාට ගෙදර දොරේ වැඩවලට පොඩ්ඩක් උදව් කරන්න. මොකද ඩිප්‍රෙෂන් හැදුණු කෙනෙකුට සමහරට මේ ඇඳෙන් බැහැලා තමන් නාගන්න එක පවා මහා අමාරු වෙහෙසකර විශාල වැඩක් වගේ තමයි යාලට දැනෙන්නේ. මේ නිසා නාන්න පවා ඒගොල්ලන්ට මහා එපා කරපු වැඩක් වෙනවා. ඒ නිසා ඒගොල්ලන්ගේ රෙදි රෙදි ටිකක් හොද ගන්න, යාලගේ ගේ පොඩ්ඩක් අස් කරලා දෙන්න, කාමරේ පොඩ්ඩක් අස් කරලා දෙන්න, ඒ වගේ එයාලගේ මේ gedara දොරේ වැඩවලට පොඩ්ඩක් උදව් කරන්න වෙනදට වැඩියෙන් උදව් කරන්න ඔබ අමතක කරන්න එපා. මොකද ඒගොල්ලන්ට ඒවට දැන් ඉන්ට්‍රස්ට් ගතියක් නැහැ. ඒවයි අවශ්‍යතාවයක් දැනෙන්නේ නැහැ. නිසා ඔබට පුළුවන් වෙන්න ඕනේ එයාලගේ gedara දොරේ වැඩවලට පොඩ්ඩක් උදව් කරන්න. ඒක 6 වෙනි කාරණය. 7 වෙනි එක තමයි එයාගේ හිතේ තියෙන සීමාවන්ට ගරු කරන්න රෙස්පෙක්ට් කරන්න ඉගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ බවුන්ඩරිස් වලට. ඒ කියන්නේ සමහර වෙලාවට ඔබට හිතෙන්න පුළුවන් මෙයාට ડિප්‍රෙෂන් හැදිලා තියෙන නිසා මෙයාගේ ළඟින් පැය 24ම ඉන්න ඕනි වගේ ඔබට හිතෙන්න පුළුවන්. නමුත් මේ ලෝකේ ඕනම කෙනෙකුට පොඩ්ඩක් නිදහසේ තනි වෙලා ඉන්න හිතෙනවා. එයාට පොඩි විවේකයක් අවශ්‍ය වෙනවා. ඉතින් සමහරලාට එයා එයා එක කටින්ම වුණත් කියන්න පුළුවන් මට පොඩ්ඩක් මේ වෙලාව නිදහසේ ඉන්න ඉඩ දෙන්න කියලා මට පොඩ්ඩක් තනියෙන් ඉන්න ඉඩ දෙන්න කියලා එයාම කියන්න උනත් ඉඩ කඩ තියෙනවා. කිව්වොත් ඔබ බලෙන් එයා ළඟින් ඉන්න යන්න එපා එයාට ගරු කරන්න එයාගේ ඉල්ලීමට ගරු කරලා එයාට කියන්න හොඳයි මම අයින් වෙන්නම් ඔයාට ඕනි ඕනම වෙලාවක මට කතා කරන්න මම එන්නම් කියලා කියන්න ඔබට පුළුවන් වෙන්න ඕනේ ඉතින් එයාලගේ ළඟට එයාලට අවශ්‍යතාවය ආවහම නැවත ගිල්ල යාලට උදව් කරන්න ඔබට පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඒ අයට පොඩ්ඩක් මේ නිදහසේ ඉන්න ඕනි පාඩුවේ ඉන්න ඕනි කියලා කියන්නේ එයාලගේ හිතේ ඔබ ගැන තියෙන ආදරේ හෝ බැඳීමේ හෝ අඩු අඩුකමක් නෙමෙයි. එයාලට පොඩ්ඩක් ඒක අවශ්‍යයි වෙලාවට. එතකොට ඔබට ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනි. එයාලට පොඩ්ඩක් නිදහසේ ඉන්න ඕනි කිව්වහම ඒකට ගරු කරලා පොඩ්ඩක් ඉඩ දෙන්න. එයාලගේ සීමාවන්ට අනවශ්‍ය විදිහට ඔබ ඇතුල් වෙන්නේ අන්නත් එපා. මේක තමයි හත්වෙනි කාරණය. ඊළඟට අටවෙනි එක තමයි මේක සමහරවිට අපිතම ඔබට ඔබේ ඩිප්‍රේෂන් හැදිලා තියෙන කෙනා ඔබේ පාර්ට්නර් වෙන්න පුළුවන් නැත්නම් ඔබේ හොඳම යාළුවෙක්, ගෙදර හිතවතෙක්, ඥාතියෙක් වෙන්න පුළුවන්. එතකොට සමහර වෙලාවට ඔබත් දැන් වෙහෙසටපත් වෙලා ඉන්න වෙන්න පුළුවන්, ඔබට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. සමහරු මේ පවුල කෙනෙකුට පාර්ට්නර් කෙනෙකුට මෙහෙම වගේ දෙයක් හැදුනාම තව කෙනෙකුට කියන්නේ නැහැ කියලා උපදෙස් ගන්නෑ ලැජ්ජාවට. නමුත් එහෙම කළාට කමක් නැහැ. සමහර විට මේ தත්වයෙන් ගොඩ ආපු කෙනෙක්ගෙන් වගේ ඇඩ්වයිස් එකක් ගත්තට කමක් නැහැ. මොකද සමහර විට එයාලට ඔබට සෞඛ්‍ය සම්පන්න ඇඩ්වයිස් එකක් දෙන්න පුළුවන් හැකියාව තියෙන්න පුළුවන්. ඒ නිසා එහෙම කෙනෙක්ගෙන් උපදෙස් ගන්න ඔබ දෙපාරක් හිතන්න යන්න එපා උපදෙසක් ගන්න. ඒ ගැන මැලි වෙන්න එපා. ඒකට ඒ උපදෙසක් ගන්න එක ඔබට සෑහෙන උදව්වක් වෙන්න පුළුවන්. ඔබේ ડિප්‍රෙෂන් හැදිලා තියෙන කෙනාට සපෝට් කරන්න. ඒ නිසා තව කෙනෙක්ගෙන් උදව් ගත්තට කිසිම ප්‍රශ්නයක් නෑ මේ වෙලාවේදී. ඒක තමයි 8 වෙනි කාරණය. නමවෙනි එක තමයි ඔබ මතක තියාගන්න ඕනේ මේ தত্ত্বය හැම වෙලේම ওই විදිහට තියෙන්නේ නැහැ ડિප්‍රෙෂන් හැදිච්ච කෙනෙකුට හැම වෙලේම ඔහම තියෙන්නෙත් නැහැ හැබැයි මතක තියාගන්න ડિප්‍රෙෂන් වලට එක්ස්පයර් ඩේට් එකකුත් නැහැ කියන එක මේක වරින් වර ඉස්මතු වෙන්න පුළුවන් හැබැයි ඒ උනා උනත් මේක මැනේජ් කරන්න පුළුවන් දෙයක් මේක වෛද්‍ය උපදෙස් මත කවුන්සලින් වගේ දේවල් මත නැවත නැවත මේකට අපිට ට්‍රීට් කරන්න පුළුවන් සුව කරන්න පුළුවන් ඉති ඔබ ඒකත් දැනගෙන ඉන්න ඕනි වරින් වර මේ තත්ත්වය හටගන්න පුළුවන් ඉතින් දැන් එහෙම තිබුණට ඔය තත්ත්වය සුව වෙනවා ආයත්වක හැදෙනවා එහෙම තත්ත්වයක් තියෙන එක්ස්පයර් ඩේට් එකක් නැහැ ඉතින් ඔබ ඒක දැනගෙන ඉන්න ඕනි මේ වෙලාවේදී මේ රෝගියාට ඔබ උපස්ථාන කරද්දී ඒක තමයි 9 වෙනි කාරණය 10 වෙනි එක තමයි වෙන කවරදාටත් වැඩියෙන් දැන් ඒ ලෙඩේ හැදිච්චි කෙනාට ඔවුන්ට ඔබ්බව අවශ්‍යයි දැන් ඒක හොඳට මතක තියාගන්න වෙනදට වැඩිය ඔබ ඔවුන් ළඟින් ඉන්න ඕනි මේ කියන්නේ ඔබ වීරයෙක් වගේ ළඟින් ඉන්න ඕනි කියන එක නෙමෙයි හැබැයි කලින්ට වැඩිය ඔවුන් ළඟින් ඉන්නවා කියලා ඔවුන්ට දැනෙන්න ඉඩ හරින්න ඕනි. ඒ ෆීලිං එක එයාලට ලොකු ආරක්ෂිත හැඟීමක් සුන්දර බවක් ගෙනල්ලා දෙනවා. එයාලගේ මනසට ලොකු සතුටක් ගෙනල්ලා දෙනවා. එයාලා වෙනුවෙන් ඔබ පෙනී ඉන්නවා කියන එක එයාලට දැනෙන්න ඕනි. ඒක ලොකු සහනයක් එයාලගේ මනසට. ඒක ඒගොල්ලන් හදවතින් අගය කරනවා. වචනෙන් නොකියන ඉඩකඩ තියෙනවා. හැබැයි ඒගොල්ලෝ විශාල සහනයක් විඳිනවා අඩු ගානේ අහල පහල පේන්න හරි ඉන්න ඕනි. ඒගොල්ලන්ට පොඩ්ඩක් දැනෙන්න ඉඩ හරි ඉන්න තමන් ඒගොල්ලෝ වෙනින් වෙනුවෙන් ඉන්නවා කියන එක. ඒ කියන්නේ අනිත් දවස්වලට වැඩිය සෑහෙන ළඟින් ඕන්ව රැක බලාගෙන ඉන්නවා කියන එක යාළගේ මනසට දැනෙන්න ඉඩ හරි ඉන්න ඕනි. ඒක 10 වෙනි කාරණය. 11 වෙනි කාරණය තමයි ඒ අය අහන්නේ නැත්නම් ඉල්ලුවේ නැත්නම් කොයිම වෙලාවකවත් ડિප්‍රෙෂන් වලට ඇඩ්වයිස් දෙන්න යන්න එපා යාලට. එයාලට අවශ්‍ය වෙලාව ආවහම එයාලගේ කටින්ම එයාලා සමහර විට උපදෙස් ඉල්ලන ඉඩකඩ තියෙනවා. එතකන් ඔබ වෙයිටින් වෙලා ඉන්න ඕනි. සමහර විට ඔබට හිතනවා වෙන්න පුළුවන් මේ වෙලාවේ මෙයාට අවවාදයක් දුන්නොත් හොඳයි කියලා. එහෙම දෙන්න යන්න එපා. දුන්නට වැඩක් වෙන්නේ නැහැ. ඒවා නිකම්ම අවලංගු වෙලා යනවා. ඒවයි කිසිම වටිනාකමක් නැතු යනවා. එයාගේ ඔළුවට යන්නේ නැහැ. ඒ නිසා ඊට වැඩිය හොඳයි ඔබ ඔබේ හිතමනාපයට අවවාද දෙන්න යනවට වැඩිය එයාලටම එයාලගේ ප්‍රශ්නේ විසඳගන්න පොඩි පොඩි මඟ පෙන්වීම. පොඩ්ඩක් එයාලට එයාට නොදැනෙන්න වක්‍රව පොඩි පොඩි සපෝට් එකක් දෙන එක ඊට වඩා හොඳයි කෙලින්ම ඇඩ්වයිස් දෙනවට වැඩිය. ඒ නිසා එයාලා ඉල්ලනකම් කවදාවත් එයාලට උපදෙස් දෙන්න යන්න එපා. එයාලට සාමාන්‍ය විදිහට ට්‍රීට් කරගෙන ඉන්න තමයි තියෙන්නේ. ඊළඟ 12 වෙනි එක තමයි විශේෂයෙන් මතක තියාගන්න ඕනේ ඔබ හොඳ ඇහුම්කන් දෙන්නෙක් වෙන්න ඕනේ යාලට. එයාලා මොන වගේ දෙයක් කිව්වත් ඔබ ඒක අහගෙන ඉන්න ලෑස්ති කියන එක යාලට දැනෙන්න ඉඩ හරින්න ඕනි. අන්න ඒ වෙලාවට යාලගේ හිතේ තියෙන ඔය ඔක්කොම ප්‍රශ්න ටික හෙලි කරනවා. ඒ ටික හෙලි කරන එක තමයි ලොකුම වැදගත්ම දේ මේ වෙලාවේ. මොකද ඒක නිකන් මනසට විරේකයක් වගේ වෙනවා. ඔය හිතේ ප්‍රශ්නයක් නේ ડિප්‍රෙෂන් කියලා කියන්නේ. ඒ කියන්නේ අතීතයේ සම්බන්ධ මොනවා හරි දෙයක් ඔළුවේ තියාගෙන වද විඳිනවා. ඉතින් ඒක කියන්නේ ඒගොල්ල විශ්වාසයක් ඇති වුණු කෙනෙකුට විතරයි. ඒකයි කිව්වේ කලින් පොයින්ට් එකේදී බලෙන් උපදෙස් දෙන්න යන්න එපා. එයාලම ඉල්ලයි. එක්කෝ එයාලම කියයි. තමන්ගේ ප්‍රශ්නේ. ඒක කියන්න එයාලගේ මනසේ අපි ගැන විශ්වාසයක් ගොඩනගෙන්න ඕනි. විශේෂයෙන් ඒගොල්ලන්ට ඇහුම්කන් දෙනවා කියලා එයාලට දැනෙන්න ඉඩ හරින්න ඕනි. මොන වගේ වැල්වට අරන් කිව්වත් ඒවා නවත්තන්න යන්න එපා. ඇහුම්කන් දෙන්න. එයාලට එතකොට දැනෙනවා මේක මෙයාලට කියන එක වැදගත්. මොකද මෙයා මං කියන දෙයට ඇහුම්කන් දෙන්නේ. මං කියන දෙයට කියන දේ අහගෙන ඉන්නේ. මං මගේ වටිනාකමක්, මගේ වැදගත්කමක් එයාලට දැනන නිසා කියලා එයාලගේ ෆීලිංස් ඔබ කෙයා කරනවා කියලා එයාලට දැනෙන්න ගන්නවා. අන්න ඒ කෙයාරින් මානසිකත්වය ගැන එයාලට විශ්වාසයක් ආපු දවසට එයාලගේ හිතේ තියෙන ඔක්කොම ප්‍රශ්න කියනවා. ඒ කියන එකෙන් එයාලගේ මනස ටික ටික සුවපත් වෙනවා. ඒ හරහා ඔබ ගැනත් විශ්වාසය ගොඩනැගෙනවා ඒක තමයි වැදගත්ම කාරණය මේ වෙලාවේ ඒ නිසා හොඳ ඇහුම් කන් දෙන්නෙක් විදිහට එයාට ළඟින් ඉන්න මොනවා කිව්වත් අහගෙන ඉන්න ඒවා නවත්තන්න යන්න එපා. ඉතින් එහෙම එයාලා යාළගේ තත්ත්වය ගැන මොනවාර හිතේ තියෙන ප්‍රශ්නයක් කිව්වොත් විතරක් ඔබ ඩිප්‍රේෂන් ගැන යාලතය කතා කරන්න එහෙම නැත්තං ඇඩ්වයිස් දෙන්න හෝ මේ තත්ත්වේදී හෝ ඔබ හිතාමතා පැනලා ඩිප්‍රේෂන් ගැන කතා කරන්න යන්න එපා එයාලා හෙලි කරයි එයාලා විවෘත වුණාට පස්සේ ඔබට ඔන්නම් කතා කරන්න පුළුව එහෙම නැතුව ඔබ හිතු මනාපෙට ඒ අයාලත් එක ඒක ගැන කතා කරන්න බා මොකද ඒක කතා නොකර ඉන්න එකම යාලට පොඩි සහනයක් ඒ ගැන කතා නොකර ඉන්න එක මේ තත්ත්වය යාලා ඉන්න මේ මානසික පීඩාවෙන් පොඩ්ඩක් මගහැරලා ඉන්න එක යාලට ලොකු සහනයක් ඉතින් අපි ඒ වෙලාවට නැවත නැවත ඒ ගැන කතා කරන්න ගියොත් ඒක යාලට තවත් වදයක් වෙනවා එනිසා කතා කරන්න එපා ඒගෙන ඩිප්‍රේෂන් ගැන යාලත් එක්ක යාලම දොර ඇරල දෙයි ඔබට කතා කරන්න ඒ වෙලා වෙනකං ඔබට තියෙන්නේ ඉවසීමෙන් අනිත් කටයුතුරිය කරන්නයි ඉතින් ඔන්න ඒ කාරණා 12 තමයි අපිට ඔබට හෙලි කරන්න ඕනි උනේ. මොකද ડિප්‍රෙෂන් සම්බන්ධයෙන් අද විශාල පිරිසක් ડિප්‍රෙෂන් වලට ලක් වෙලා ඉන්නවා. මේකට උත්තර හොයන්න ගොඩාක් රටවටේ දුවනවා, හොයනවා ක්‍රම සහ විදි. ඉතින් බෙහෙත් වලට යන්නේ නැතුව ඔබට මේක සුව කරගන්න පුළුවන් ඕන තරම් chances තියෙනවා. ඉතින් අපේ මිනිසුන්ට ලේසි නෑ බේත් බොන්න එපා කිව්වට ඒකමයි විශ්වාස කරන්නේ. ඉතින් මතක තියාගන්න මේක මුල් අවදියේදී අපිට යම් මට්ටමකදී වුණත් බෙහෙත් ගන්න නැතුව සනීප කරගන්න පුළුවන්. ඉතින් ડિප්‍රෙෂන් වලට බෙහෙත් ගත්තාම වෙන නොයේක් දේවල් හට ගන්නවා. ඒක බෙහෙත් ගත්තු අය දන්නවා. ඒ නිසා බෙහෙත් ගන්න නැතුව සුව කරගන්න පුළුවන්. ඒ නිසා ඔබේ කාට හරි සහෘදයෙකුට ડિප්‍රෙෂන් හැදිලා තියෙනවා නම් ඒ අයත් එක්ක ගනුදෙනු කරන්න මේ කාරණා ටික ඔබට අතිශයින්ම වැදගත් වේවි. මේ ටික හොඳින් මතක තියාගෙන යය වැසුරු කරන්න. තෙරුවන් සරණයි.